තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අද්වේෂය ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණාව. අද්වේෂය ගැන අපි සාකච්ඡා කරන්නට කලින් අපට සාකච්ඡා නොකරම බැරි කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ द्वේෂය කියන කාරණාව. द्वේෂය නිසි ලෙස වටහා ගත්තේ නැත්නම් තරාව කැළඹිල්ල වෛරය පටිගය කියන මේ කියන අකුසල මූලයන්ගේ නියම ස්වરૂපය ස්වභාවය ක්‍රියාකාරී తত্ত্বය හරියට වටහා ගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් ආර්ය ශ්‍රාවකෙක් මාර්ගඵල ලබන්නේ බොහොම කලාතුරකින් ඒක පෙර වාසනාවකට පිනකට පෑදුනොත් මිසක් මේ කෙලෙස් මූලයන් Taman තුල උපාදානය වෙලා තියෙනවනම් චරිතවල පවතිනවනම් එයාගේ මාර්ගඵල ගොඩාක් ප්‍රමාදයි එහෙනම් අද්වේෂය කියන එක ආර්ය ගුණයක් තමයි ඒක තථාගතයන් වහන්සේලා සෑම නමක්ම දේශනා කරන නිර්වාණ පණිවිඩයක් වුණත් මේ द्वේෂය කියන අකුසලය ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ අකුසලය කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න. එතකොටයි අපි කුසලයේ වඩන්නේ. එහෙනම් අද්වේෂය කියන කුසලයේ වඩන්න ද්වේෂය කියන අකුසලයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. මේ ද්වේෂය ගැන කතා කරනකොට ද්වේෂය ඇති වෙන ක්‍රමවේදය අපි දැනගන්නට ඕනේ. ද්වේෂයක් නිදාගෙන ඉන්න කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ද්වේෂයක් විවේකසුවෙන් ඉන්නකොට අටගන්නේ නැහැ. ද්වේෂයක් එකපාරටම ඇති වෙන්නේත් නැහැ. එහෙනම් මේ ද්වේෂයට හේතු තියන්නට ඕනේ. පටිගයක් ඇති වෙන්නේ නැහැ නිකන්. මොනරි හේතුවක් නැතුව ගැටෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේ ද්වේෂය ඇතිවිය හැකි ක්‍රමවේද කුමක්ද කියලා බලනකොට අපට ක්‍රමවේද තියෙනවා. සාමාන්‍ය විදිහට ගත්තාම හයක්. පටිගියක් විඥානයක් තුළ ඇතිවිය හැකි ක්‍රමවේද හයක්. එහෙනම් මොකද්ද මේ පළවෙනි ක්‍රමවේදය කියලා බැලුවාම බලාපොරොත්තු තියෙන සිත්වල අනිවාර්යම පටිගය ඇති වෙනවා. අවශ්‍යතා තියෙන සිතක අනිවාර්යම මේ කියන द्वේෂය අට ගන්නවා. අවස්ථාවලට හොරොත්තු දෙන්නේ නැති සිතකට මේ පටිගය එහෙම නැත්නම් මේ द्वේෂය අට ගන්නවා. පෙර සංසාරයේ द्वේෂය ගොඩාක් තැම්පතු කරගෙන තියෙන සිතක द्वේෂය හට ගන්නවා. බාහිර දේවලට තමන්ව ඇඩගස්ස ගන්න බැරි නම් ඒ සිතට අනිවාර්යෙන් පටිගය ඇති වෙනවා. අනිත් අයගේ කැළඹීම් වලට ඔරොත්තු දෙන්නේ නැත්නම් අනිත් අයගේ ඒ පෙළඹවීම් වලට ඔරොත්තු දෙන්නේ නැත්නම් ඒ සිතට පටිගය අට ගන්නවා. එහෙනම් අපි මේ සංසාරේ පටිජය ඇති වුණා ඇති වුණා මට වෛරය තියෙනවා මට ඉක්මනට තරහා යනවායි කියලා මේ ප්‍රශ්නෙට මේ තුවාලෙට අපි බේත් එව්වා මිසක් මේකට හේතු අපි එව්වේ නැහැ. එහෙනම් මොකද්ද මේ බලාපොරොත්තු තියෙන සිතක පටිගය එම නැත්තම් द्वේෂය අටගන්නේ කියලා බලනකොට මේ පළවෙනි කාරණාව අද අපේ ජීවිත හැම එකක් තුළම පවතින කාරණාවක්. අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු ඉටු නොවන හැම මොහොතෙම අපට තරහා යනවා. අපි හිතනවා සහෝදර සංඝය අපෙත් එක්ක මේ ආකාරයට ජීවත් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට හරියට තරහා යනවා. සමහර ගීපින්වතුන් ඉන්නවා පුංචි කාලේ ඉඳලා දරුවෝ හදලා බොහොම කැමැත්තෙන් ඉන්න අපේ දරුවා මේ විදිහට ඉන්න ඕනේ මේ විදිහට ඉගෙන ගන්න ඕනේ මේ විදිහට ජීවත් වෙන්න ඕනේ මේ විදිහට කීකරු වෙන්න ඕනේ අපි කියන දේවල් හැම එකක්ම අහන්නට ඕනේ හැබැයි ඒ දරුවා එම කීකරුවෙන් නැති වෙනකොට, ආන් නැති වෙනකොට එයාට ඕන ඇයිදිට ඉතුවක්කාර වෙනකොට එයාට කෑම දෙන්නේ කතා කරන්නේ එයාගේ රෙදි හොදන්නේ එයාව දකින්නකොට රවණවා, නිතරම නිന്ദාසාගත වචන කියනවා. දැන් මේ තරහව ඇති උනේ බලාපොරොත්තු තිබුණ නිසා නෙමෙයිද? අපි බලාපොරොත්තු වෙනවා මේ ඉන්න ස්වාමින්වහන්සලා මේ විදියට ඉන්න ඕනේ. සහෝදර සංඝයා මේ විදියට ඉන්න ඕනේ. මේ විදියට කතාබහ කරන්නට ඕනේ, උපස්ථාන කරන්නට ඕනේ. ඒ බලාපොරොත්තු කැඩෙනකොට අපි මොනතරම් ලස්සනට එතන වැඩසටයුතු කරගෙන ඉතියත් එතන එක තප්පරයක් ඉන්න බෑ. ඒ සීමාවෙන් අපිට යන්න සිද්ධ වෙනවා. ඇයි ඒ द्वේෂය අපේ උදුරලා එතන විසි කරලා දානවා. ඒ ස්ථානය අපට අයිනි කරනවා. එහෙනම් අපිට තරහා ඇතිවෙච්ච අනන්ත අප්‍රමාණ අවස්ථාවන් එකින් එකට ගවේෂණය කරලා බලනකොට එකින් එකට අපි කල්පනාකට වාජනය කරලා බලනකොට අපට තේරෙනවා මෙන්න මේ මේ බලාපොරොත්තු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා. අපට හාන්න ලැබිලා තියෙනවා මීට අවුරුදු 6කට විතර කලින් තීන්ත ගන්න දෙන්නෙක් වැඩ කරනවා. බාසුන් නැහැ ඉනිමග දිගේ උඩට නැගලා උඩ තට්ටුවේ තීන්ත ගන්නවා. ගෝලයා පල්ලෙයා ඉන්නවා පින්සල දෙන්න කියලා කිව්වාම එයා උණු ගන්න අරම කැඳි තින බුරුසුව යවනවා. ලණුවෙන් ඇදලා උඩට අරන් බලනකොට බාල්දිය ඇතුලේ තියෙන හුණු ගාන එකක්. ඊට පස්සේ කියනවා මේක රබර් තීන්ත ගන්න පුළුවන් එක දෙන්න කියනකොට පොඩි එකක් යනවා පොඩි පින්සලක්. එයා ආයේ උඩින්ද විසි කරලා කියන මිනිස්සු ලොකු එක යවන්න කියලා. ඒකේ තියෙන ලොකුම එක යවනවා. ඒක ඒ වැඩේට ගැලපෙන්නේ නැහැ. ඉනි මගේ ඉඳලාම අර මනුස්සයාගේ ඇඟට පැනලා ගහන්නේ. බලනකොට ඒ මනුස්සයත් තුවාල වෙලා මේ මනුස්සයත් තුවාල වෙලා ඉනි මගක් දෙකට කැඩිලා සේරම වැඩ ටික තවුල් වෙලා එදා ඒ කොන්තරාත්තුව දෙන්නටම අයිමි වුණා. එනම් මේ මානසිකත්වය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි මේ ලෝකේ නිතරම ගැටෙන්නේ අපිට බලාපොරොත්තුවක් ඇති වුණාම ඇයි අපට තාම මේක තේරෙන්නේ නැත්තේ? ඇයි අපි යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙලා ඒ බලාපොරොත්තුට අනුව අපේ මානසිකත්වයක් අදාගන්නේ? මේ දුර්වලකම අපි මේ වෙනකොට හදලා නැහනේ. අපි යමක් ඉල්ලනකොට ඒක ඒ වෙලෙම ලැබෙන්නට ඕනේ නැත්තම් තරහා යනවා. ඇයි අපි මේක දැන් ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තුනේ? සමහර ගොවිපින්වතුන් ඉන්නවා. හොඳට අහල කරලා ආසදියා බලාගෙන කුණුවarpෙන් බයිනවා. ඇයි මේ වගේ කැත කතා කියන්නේ? දැන් ආලා ඉවරයි වැස්ස නෑ වතුර නෑ බලන්නකෝ කළු කරගෙන ආවා බලාපොරොත්තුෙන් ඈවා කළු කරපු එක එහෙම සුදු පාට වුණා. එම නැත්නම් ඒක ගාගෙන ගියා. හරියට තරහා. ඇයි බලාපොරොත්තු උනේ? Taman ආලා ඉවර වෙනකොට වතුර එන්න ඕනි කියලා. ගෙදරට යනකොට කිරි හොද්දයි ව්‍යංජනයකුත් අදලා තියෙන දැක්කාම හරියට තරහා. ඇයි වෙලේ ඉඳලා එනකොට එයා ගොඩාක් සැරට මිරිසට බලාපොරොත්තුෙන් ඇවිල්ලා තියෙන්නේ. එයා බලාපොරොත්තු වෙන ව්‍යංජන මොකවත් ඇදිලා නැහැ. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. දැන් හරියට තරහා ඒවා පොලේ ගන්න තරම් තරහා. අපි බලාපොරොත්තු ඉන්නවා බාහිර ශබ්ද වලින් තොරව ඉන්න බැරි වෙලාවත් සින්දුවක් ඇහෙනකොට ශබ්දයක් ඇහෙනකොට කවුරු හරි බෙරයක් අරගෙන ගගා ඉන්නකොට හරියට තරහා යනවා බලන්නකෝ මේ මිනිසුත් එක්ක කනක් ඇවිල්ලා ඉන්න නෑ අපේ බලාපොරොත්තු තමයි මේ පටිගයට හේතුව, द्वේෂයට හේතුව මේ දුර්වලකම මේ බුද්ධ ශාසනය 2600ක් කළත් අපි තේරුම් ගත්තෙත් නෑ, අදාගත්තෙත් නෑ. මේ වෙනකොටත් මෙවැනි අඩුපාඩු අපි තුල තියෙනවා. බලාපොරොත්තු වෙනවා අඩු කාටෙන් තේකක් ලැබෙන්න ඕනේ කියලා ඒ අලු සාමණේර ස්වාමින්වහන්සේ අලුතෙන් ශාසනයට ආවේ උන්වහන්සේ දන්නේ නැහැ. ඒ වත් පිළිවෙත් පිළිබඳ අවබෝධය මදි උන්වහන්සේට තේරෙන විදිහට එකක් ඇදුවා. හැබැයි දැක්ක වෙලේ ඉඳලා බයින්වත් ඒකක්වත් අදන්න තේරෙන්නේ මේම කාට දාලා හරියනවා. මේක හොඳයි බිත්තිවල තීන්ත ගන්න. ඒ තරම් උකු වැඩි කියලා හරියට බැනලා නින්දා අපාස කරනවා. එහෙනම් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු අපිනේ දන්නේ අලුතෙන් පැවිදි වෙච්ච කෙනා පරිචිත්‍ය වඩාගෙන නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි කියන්න එපාය කාට මේ විදියටයි සීනි මේ විදියටයි රස්නේ මේ විදියටයි කියලා අපි කල්ැතුව දැනුවත් කරන්න එපාය. අපේ දුර්වලකම් අපි තේරුම් ගන්න අර ඇතුළේ තියෙන බලාපොරොත්තුව ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒකටයි අපි ගැටෙන්නේ. ගොඩාක් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා බොහොම පිළිවෙලට අපේ දරුවන්ට ඒ මගුල් කටයුතු කරන්නට ඕනේ බැරි වෙලාවත් ඒගොල්ලෝ පෙම්බැඳුනයි කියලා ආරංචි වෙච්ච වෙලේ ඉඳලා වෙවුලනවා තරහා මරන්න තරම් තරහා එහෙනම් බලාපොරොත්තු තියාගත්ත නිසා නෙමෙයිද මේ ප්‍රශ්නේ ඇති උනේ. එහෙනම් තමනුත් පෙම් බැඳිච්ච කාලේ තමන්ගේ දෙමව්පියන්ගේ ලේවලට මේ වගේ කම්පාවක් ඇති වෙන්න ඇති නේද? අපිත් අපේ ජීවිතය තීරණය කරනකොට අපේ අනාගතය අපි සකස ගන්නකොට ඒ දෙමව්පියන්ගේ ලේ ටිකත් මේ විදිහටම උණු වෙන්න ඇති නේද? දෙමව්පියෙකුට දීපු දුක, දෙමව්පියට දීපු කම්පාව අපි දෙමව්පිය වුණාට පස්සේ ලැබෙන්න ඕනේ නේද? ඒක නේද හේතුඵල දාම? හේතුඵල දාමට අපි තාම එකඟ නෑනේ. කර්මා කර්මඵල විශ්වාස නෑනේ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ ජීවිතවල මේ द्वේෂය කියන තරාව තාම අපිව පාලනය කරනවා. අපි තාම මේ द्वේෂයට වෛරයට අපි සේවා කරන සේවකයෙක් වෙලා ඉන්නවා. මේ தත්ත්වය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. සමහර අය ඉන්නවා ගෙදර වලට ගියාම කෑමක බෙදලා දුන්නාම කන්නේ ඇයි අර ව්‍යංජන ටික වෙන වෙනම තියලා නැල්ලු එයාට. එයාට කැමති විදියට හැන්දක් අරගෙන බත් බෙදා ගන්න බත් බේසම වෙනම තියලා නැල්ලු. එහෙනම් එයා බලාපොරොත්තුෙන් ඉන්නවා හැමදේම වෙන වෙනම තියලා අර මහරජතුමාට අර රාජමජ්ජන් සපේනවා වාගේ යාට පිළිවෙලට තියෙන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුව නිසා මේම බල්ලන්ට බත් බෙදුවා වාගේ තිබුණාම කවුද කන්නේ අර තරහා ඇයි අර ව්‍යංජන ටික එකට බෙදපු තරහා මේ තියෙන්නේ හැබැයි එයාට අමතකුණා එකට බෙදපු එකට මෙච්චර තරහා යනවා වෙන වෙනම තිබ්බාම එයා ඔදි ටික වෙනම බීලා ව්‍යංජටි ටික වෙනම කාලා බත් ටික වෙනම ගාලා ඒක මිශ්‍ර වෙන්න බිම පෙරලෙන්නේ නැහැ. එයා මේක හනලයි කන්නේ. එහෙනම් අනලා කන්න පුළුවන් නම් එකට තිබ්බා මොකද වෙන්නේ? එහෙනම් අපේ බලාපොරොත්තු අනන්ත අප්‍රමාණ පටිගියට හේතු අපිමයි මේ පටිගයට හේතු අදාගන්නේ, द्वේෂයට හේතු අදාගන්නේ. හැබැයි බනින්නේ නිකන් ඉන්න ආක ඉන්න මිනිසුන්ට, ආක ඉන්න අයට. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා දිශාව මේකයි දොර තියෙන්න ඕනේ මේ පැත්තට උලන් එන්නේ මේ පැත්තේ කවුළුව තියෙන්න ඕනේ මේ පැත්තේ ධර්මාසනය තියෙන්න ඕනේ මේ පැත්තේ සක්මන තියෙන්න ඕනේ මේ පැත්තේ ටැංකිය තියෙන්න ඕනේ මේ පැත්තේ මිදුල තියෙන්න ඕනේ මේ පැත්තේ හැම දෙයක්ම අපි බලාපොරොත්තු අදාගෙන යනවා අපි හිතන දේ හදන කට්ටිය කොහොමද දන්නේ ඒ කට්ටියට පරිචිත්තේ නැහැ පරචිත්‍ය දිනු කරපු කට්ටිය මේ වගේ වැඩවල වලට එන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ වෙන වැඩ තියෙනවා. අනාගාමී වෙන්න රාත් වෙන්න වැඩ තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ඉන්නේ නැහැ කම්කරු වැඩවලට. එහෙනම් අපි එකක් අදාගෙන එතනට ගියාම ඒ බලාපොරොත්තුට අනුව ඒක උන්නේ නැහැ කියලා දැනගත්තාම අපේ බලාපොරොත්තු එතන මුදුන්පත් වෙලා නැහැ කියලා දැනගත්තාම අර අත්මුතු પરම්පරාවටම බයින් නැද්ද? හේතු හදාගත්තේ අපි බලාපොරොත්තු හදාගත් එකේ වරද අපි වර්තමානයේ තුල සන්තෝෂයටපත් වෙන්නේ ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ අපි අනන්ත අප්‍රමාණ බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙනවා සීන මවාගෙන ඉන්නවා. ඉපදෙන දරුවා පිරිමි ළමයෙක් අපේ අනාගත પરම්පරාවට එයා තමයි කුළුඳුලා. එයා අපේ වංශය ගෙනියනවා කියලා අපි එක බලාපොරොත්තු වෙනවා. ගේම් බලනකොට ඉපදිලා ඉන්නේ ගෑනු ළමයා. ළමයා අල්ලලා පොලේ ගන්න තරම් තරහාර තාත්තට ඇයි බලන්නකො සම්පූර්ණ પરම්පරාවම ඉවරනේ. අපේ මුළු પરම්පරාවම ගෙනියන්න තිබිච්ච බලාපොරොත්තු ඉවරනේ. අර නර්ස්ලටත් බයිනවා, දොස්තර මහත්තයටත් බයිනවා. මොකද්ද වෙලා තින්නේ? අර බලාපොරොත්තු කැඩුනා. එහෙනම් අපි හදාගත්ත බලාපොරොත්තු නිසා තමයි අද අපේ द्वේෂ චරිතයකට පත්වලා ඉන්නේ. අපි හැයි අද සම්මාවටපත් වෙන්නේ නැත්තේ අපේ බලාපොරොත්තු නිසා අපි මුලා වෙලා මිත්‍යා දිට්ඨිකෙක් වෙලා සම්මාව කියලා කියන්නේ ලැබෙන දෙයින් සෑයීමටපත් වෙන ලද දෙයින් සන්තෝෂයටපත් වෙන මානසිකත්වය අපි තාම ලැබෙනකන් ඉන්නේ ලැබෙන්න කලින් එකක් බලාපොරොත්තු වෙනවා ඒක කවදාවත් වෙන්නේ හේතුව අපි බලාපොරොත්තු වෙන දේ අපේ කර්මය තුල ගෑවිලාවත් නැහැ එහෙනම් මේ වගේ බලාපොරොත්තු නිසා අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා අනන්ත අප්‍රමාණ අපිට තරහාගිය අවස්ථා තියෙනවා. ඒ තරහාගිය අවස්ථාවලින් අනන්ත අප්‍රමාණ මිනිස්සු අද අපිත් එක්ක තරහා වෙලා ඉන්නවා. අපට විරුද්ධවාදියෝ ඇති වෙලා, වෛරකාරයෝ ඇති වෙලා මේ පුංචි කාරණාව තේරුම් ගන්න අපට අසංකේය දක්වා සංසාරේ එන්න සිද්ධ වෙලා අපේ දුර්වලකම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මොකටද අපි බලාපොරොත්තු වෙන්නේ? ලොකු ස්වාමින්වහන්සේලා අපට ආදරෙන් කතා කරන්නට ඕනේ, ලෙන්ගතුව කටයුතු කරන්නට ඕනේ, මෛත්‍රියෙන් කතා කරන්නට ඕනේ කියලා ඇයි අපි බලාපොරොත්තුනේ? බලාපොරොත්තු නෙමෙයිද? දැන් අපට මේ ඇතිවෙච්ච වේදනාව තරාව ඇයි ගීපින් මතුන් අපට සලකන්නට ඕනේ සිව්පසේ දෙන්නට ඕනේ හැපොප්පත්තාන කරන්න ඕනේ කියන බලාපොරොත්තු ඇති කරගත්තේ. ඒ බලාපොරොත්තු නිසා නේද දැන් බයින්නේ දැන් දොස් කියන්නේ මේ පටිගයට හේතුව බලාපොරොත්තු නෙමෙයිද? වැස්ස ලැබෙන්න ඕනේ කියන බලාපොරොත්තු නිසා නෙමෙයිද සුභා ධර්මයට බයින්නේ බලාපොරොත්තු නිසා අටගත් ද්වේෂය දරුව gederin පන්නනවා, එලවනවා, කතා කරන්නේ ඇයි ඒගොල්ලෝ ජීවත් වෙන රටාව අපිට එකඟ නැහැ. එහෙනම් අපි මොකද්දෝ බලාපොරොත්තුවක හිටියා. අපි මොකද්දෝ ඒගොල්ලෝ වෙනුවෙන් බලාපොරොත්තුෙන් හිටියා. ඒගොල්ලන්ට විය යුතු දේ මේකයි කියලා අපි සැලසුම් කරලා බලාපොරොත්තුෙන් හිටියා. අන්න ඒවා කඩාකප්පල් වෙච්ච නිසා ඒ සීමා ඒවත් ඉන්න දෙන්න දරුව ගාලා පන්නනවා. මේ හැම තරාවක්ම පටිගයක්ම වෛරයකටම හේතුව අපේ බලාපොරොත්තු දැන්වත් අපි මේ යථා යථාර්ථය තේරුම් ගන්න අවශ්‍යයි. බලාපොරොත්තු ඇති වෙන හැම මොහොතකම අපි තුල තරාව අට ගන්නවා. ද්වේෂය අට ගන්නවා. වෛරය අට ගන්නවා. එහෙනම් අපි තුල ගැටීමක් හටගන්නවා නම් ඒ හැම ගැටීමකටම හේතුව වෙලා තියෙන්නේ අපි තුල නිදන්ගත වෙලා තියෙන බලාපොරොත්තු මේ අඩුව નિවැරදි කරේ නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙන්නේ අපිට මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න අදහසක් තියෙනවා නම් එහෙම මානසිකත්වයක් අපි තුල තියෙනවා නම් බලාපොරොත්තු රහිත ජීවිතයක් ගත කරන්නට ඕනේ. දානයක් දුන්නාම බලාපොරොත්තු වෙනවා. සේනාසනයක් අදුවාම බලාපොරොත්තු වෙනවා. ගිරම්පස ටිකක් දුන්නාම බලාපොරොත්තු වෙනවා. ආශ්‍රය කරාම බලාපොරොත්තුවක් එනවා. ඇයි අපි හැම දෙයක් තුළම බලාපොරොත්තු අදන දුර්වලකම තාම හදලා නැහැ. හොඳට කතා බහ කරනවා හොඳට ලෙන්ගත් වෙලා ඉන්නවා දැන් අර ආශ්‍රය තුලින් බලාපොරොත්තුවක් වෙනවා මොකද්ද අපේ ප්‍රශ්නයක් කරදරයක් කෙනෙකුට උන්වහන්සේ බලයි අපේ පවුල් වල ප්‍රශ්නයක් කිව්වම උන්වහන්සේ දුවගෙන ඇවිල්ලා අපට පීඩ වෙයි අපේ කරදර ප්‍රශ්න තමන්ගේ කරගෙන උන්වහන්සේ විසඳුම් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැද්ද අපේ පුද්ගලික ප්‍රශ්න පවා ළඟ ඉන්න සහෝදරයන්ට බාර දීලා ඒ කට්ටියලා අද අරා විසඳ ගන්න උත්සාහ කරන්නේ නැද්ද? එහෙනම් ිතවත් කමෙන් පවා අපි බලාපොරොත්තු ඇති කරගන්නවා. අපි යම්කිසි රාජ්‍ය නායකයෙක් අඳුරනවා නම් හොඳ ප්‍රභූවරයෙක් අපි අඳුරනවා නම් ඒ අඳුරන දේ තුලින් බලාපොරොත්තු ඇති කරගන්නවා ආවල් ප්‍රශ්නේ එයාට කිව්වනම් විසඳලා දෙයි ආවල් ලිපි ලේඛනය එයා හදලා දෙයි ආවල් ලියාපදිංචි එයාට කිව්වනම් ඉක්මන් කරලා කරලා දෙයි දැන් අර ිතවත්කම ඒ ලෙංගතුකම ඒ ඇඳිනීම පවා අපි බලාපොරොත්තුව තුලින් නෙමෙයිද මේ ක්‍රියාත්මක කරන්නේ මේ හැම එකක්ම අපේ දුර්වලකම් අපට තියෙන්නේ අත්තරින්න නම් මේ යථාර්ථය දැනගෙන නිරෝධ වෙන්න නම් අපට ගන්න උදව්වක් නෑ මේ ලෝකෙන් අපිට කරන්නයි උදව් ඉතුරු වෙලා තියෙන්නේ ඇයි මේ පුංචි යථාර්ථය අපි තේරුම් ගන්න නැත්තේ මේක තේරුම් ගන්න සංසාරේ කෝටි ප්‍රකෝටි වාරයක් අපි ඉපදුනා අනන්ත අප්‍රමාණ දුක් විඳා ඇයි මේ පුංචි අඩුව අපට තේරුම් ගන්න තාම අපට බැරි වුණා මෙච්චර කල්පනාවක් තිබිලා මිනිසත් භවයේ තිබිලා ඒ මොලේ කඳුලකින්වත් අපි මේ පුංචි දේ තේරුම් ගන්න උපයෝගී කරගත්තේ නැහැ එහෙනම් අද සංසාරයේ දාහණය කියලා දෙන හැම දෙයක් තුළම අපි බලාපොරොත්තු නෙමෙයිද ඇති කරගන්නේ? ඒ බලාපොරොත්තු ඉෂ්ට වුනේ නැත්නම් අපි පටිගයක් ඇති කරගන්නේ නැද්ද? එහෙනම් බලාපොරොත්තු ඇත්තා වෛරය ඇත්තා කියලා ධම්මපදයක් අපි අහලා තියෙනවා. බලාපොරොත්තු ඇත්තාට වෛරය නැතිනවන්නේ කියලා ධර්මපදයක් තියෙනවා. එහෙනම් මේ වෛරය, මේ द्वේෂය අපි තුල පවතින්නේ බලාපොරොත්තුව පවතින තාක්කල්. එහෙනම් කමඨාන වශයෙන් අපි කුමක් වඩන්නට ඕනේද? බලාපොරොත්තු රහිතව මේ ලෝකේ ජීවත් වෙන්නට ඕනේ. බලාපොරොත්තු නැතිව ජීවත් වෙන්න අපගේ මානසිකත්වයට අපි පුරුදු කරන්නට ඕනේ. අපි දකින සෑම නාම රූපයක් තුළින්ම අපි බලාපොරොත්තු හදන්නේ නැද්ද? අනේ බලන්න ලස්සන ප්‍රදේශය මේ ප්‍රදේශය අපිට සේනාසනයක් තියෙනවා නම් එහෙනම් දැන් අදලා තියෙන සේනාසන වලට මොකද්ද කරන්නේ? එහෙනම් අපි මේ දකින ප්‍රදේශයට බලාපොරොත්තු අදිනවා අදනවා ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශය තුළ අපට කියලා සේනාසනයක බලාපොරොත්තු අදනවා ඒකට අනුව අපි මානසික බලාපොරොත්තු අනන්ත අප්‍රමාණ ගොඩනගා ගන්න නැද්ද දකින දකින හැම රූපයකටම අපි බලාපොරොත්තු හදලා දකින දකින හැම රූපයක්ම අපි බලාපොරොත්තුෙන් තමයි බලන්නේ. අනේ මේ පැත්තේ මිනිස්සු හරි හොඳයි. මේ පැත්ත හොඳට පින්නපාත ලැබෙනවා, පළතුරු ලැබෙනවා. දකිනකොටම බලාපොරොත්තු අදලා ඉවරයි. තාම මේ වෙනකොටත් අපේ ඇස්වල මේ ප්‍රශ්නේ තියෙනවා. මේක සම්මා දිට්ඨියට අරව ගන්නට ඕනේ, නිවැරදි කර ගන්නට ඕනේ. නැත්තම් හැමදාම බලාපොරොත්තුෙන් මේ පටිගිය තුල අපට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ බුද්ධ ශාසනයත් අපට ප්‍රමාවද ප්‍රමා වෙනවා. ඒකට හේතුව මේ වෙනකොට 27ක් බුද්ධ ශාසන අපි ප්‍රමාද කළා. මේ තරම් ප්‍රමා කළා ප්‍රමා කළා අපි දැන් 28 වෙනි බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ විදියට අපි කටයුතු කළොත් මේකත් අපිට ප්‍රමා කරගෙන යන්න සිද්ධ වෙනවා. පිණ්ඩපාතේ යනකොට දිශාවට අනුව බලාපොරොත්තු ඇති වෙලා මිනිස්සේ දැක්කම ආවලා දෙන්නේ ආවල් දාණය. ආවලාගෙන් තමයි ආවල් දෙය ලැබෙන්නේ. බලන්න මොනතරම් මේ රූපවලට අපි බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවද? දිශාවල් වලට බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවද? සීමාවලට බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවද? මේ අඩුපාඩු ටික අපි දැන් හදන්න නැත්නම් කවදාද හදාගන්නේ? රාත් වෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ ඇස්වල තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න නැහැ නේ. කනේ තින ප්‍රශ්නේ විසඳගන්න නැහනේ. තාම වචනවල දෝෂ තියෙනවා. ඒවා නිවැරදි කරගන්න නැහනේ. හැමතැනම අඩුපාඩු ප්‍රශ්න ගැටලු කරදර කරදර ප්‍රශ්න මිනිස්සු අපට පූජා කරන්නේ අපි මේවා පොලියට ගන්නවා පොලිකාරයා ගෙදරට වෙලා පාඩු වෙනවා. අපි ගිහිල්ලා දොරට තට්ටු කරලා ඒ මිනිස්සයා කූද්දලා ගෙන්නලා අනන්ත අප්‍රමාණ ආයාචනා කරලා බගෑපත්වීම් කරලා ඒ මිනිස්සයාගෙන් ගිනි පොලියට සල්ලි ගන්නවා වාගේ වැඩක් නේද? අපි මේ සංසාරේ ජීවත් වෙලා කරන්නේ හැම තැනම ගිනි පොලියට द्वේෂය ගන්නවා. හැම තැනම ගිනි පොලියට රාගය ගන්නවා. හැම තැනම ගිනි පොලියට ලෝභය ගන්නවා. ජීවිත කාලේ හැම තැනම අපි මිනිස්සු පාළුවේව තියාගෙන ඉන්නවා. අපිකින් ඒවා කියලා ඉල්ලා ගන්නවා ඉල්ලාගෙන ගෙවා ගන්න බැරුව අනන්ත අප්‍රමාණව ඉපදිලා වන්දිය ගෙවනවා හැමදාම ගෙවන්නේ පොලි විතරයි මුදල ඒමම තියෙනවා මුදල ගෙවා ගන්න වත්කම් ඇයි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන පළවලින් තමයි මුදල ගෙවෙන්නේ මුදල ගෙවන්න පළ නැති නිසා හැමදාම දුක් විඳලා පොලිය විතරක් ගෙවනවා එහෙනම් අපි දකින්නකොට අපට පේන්න ඕනේ මේ හැම තැනම පොලියට දෙන කට්ටියක් ඉන්නේ. මොකද්ද මේගොල්ලෝ ලෝභය පොලියට දෙනවා, රාගයට පොලියට දෙනවා, ద్వේෂය පොලියට දෙනවා. මට ඉන්න බැරුව මගේ තියෙන අඩුපාඩු මම ගිනි පොලියට අරගෙන ගෙවා ගන්න බැරුව හැමදාම ඉපදිලා ඉපදිලා පොලි විතරක් ගෙවනවා. අඩනිරුවතින් යන කාන්තාව මොනවද දෙන්නේ? එයා රාගය පොලියට දෙනවා. සිව්පසේ අපොප්පත්තාන හොඳට දෙන කට්ටිය මොනවද දෙන්නේ? ලෝභය පොලියට දෙනවා. එහෙනම් අපට අපහසුතාවම් ඇති කරනකොට අපට අකමැති දේවල් ඇති කරනකොට අපට අපහස පීඩා වේදනා ගැටලු ඇති කරනකොට මේ මිනිස්සු මොනවද දෙන්නේ? ඒ මිනිස්සු අපිට द्वේෂය පොලියට දෙනවා. අපේ තියෙන පංචභූතවල තියෙන අඩුපාඩු, අපේ සලායතනවල තියෙන අඩුපාඩු, ධර්ම ඥානයේ තියෙන දුර්වලකම් අපි මේවා දෙන්නත් කලින් ඉල්ලා ගන්නවා, වැඩි පොලියට දෙනවා. එහෙනම් ඒ වැඩි පොලියට ගිනි පොලියට අරගත්තාම මාර්ගඵලයක් නැහැ මේවා නිරෝධ කරගන්න, ගෙවලා ඉවර කරන්න, සංසාරයේ කර්ම ඉවර කරගන්න බැරුව හැමදාම ඉපදිලා ඉපදිලා කර්ම ඉවර කරගන්න නැතුව ගෙවන්නේ පොලිය විතරයි නේද? දුක් විඳලා දුක් විඳලා වළම් වලින් ගුටි කාලා, කොසු වලින් ගුටි කාලා, කනේ පාරවල් කාලා, කුඩ වලින් ගුටි කාලා, බැනුම් ආලා, නිඳා වෙලා අවුරුදු 50 55ක් වෙනකන් විස්රාම යනකම් වැඩ කරලා එම්බත් වෙලා සීන ඇති වෙලා කලන්තේ දාලා වැටිලා මේ පොලිය ගෙවලා යනවා ආපහු ඉපදෙනවා පොලිය ගෙවන්න හේතුව මාර්ගඵලයක් නැතුව මේකේ නියම මුදල ගෙවන්න කිසිම කෙනෙක් දක්ෂ වෙලා නැහැ මේ යථාර්ථය අපට තේරුම් නැති නිසා මේ වෙනකොටත් අපි වන්දි තමයි මේ ගෙවන්නේ අපි ජීවත් වෙනවා නෙමෙයි අපේ කර්මයට අපි වන්දි ගෙවෙමින් පසු වෙනවා සෑම මොහොතක් ගානේ අපේ ආයතන වලින් අපි ගෙවන වන්දි අපි තේරුම් ගන්නට ඕනේ මේ द्वේෂය තුල තියෙන පළවෙනි අදියර දැන් අපි තේරුම් ගත්තා බලාපොරොත්තු ඇති වෙන හැම මොහොතක් ගානේ අපට මේ ප්‍රශ්නය ඇති වෙනවා අපි මේ කෙලෙසයට द्वේෂයේ තියෙන කෙලෙසයට අයිති වෙනවා එහෙම නැත්නම් අවු වෙනවා දකින්න හැම දෙයක් තුළම බලාපොරොත්තු ඇති කරන ක්‍රමයක් තියෙනවා නම් ඒ දුර්වලකමක් තියෙනවනේ ඒක නිවැරදි කරගන්න බලාපොරොත්තු නැතිව ලෝකයේ දකින්න ඒ මානසිකත්වය හදාගන්න බලාපොරොත්තු නැතුව ලෝකයේ දකින්න ඒ දක්ෂකම හදාගන්න හැම දෙයක්ම කර්මානුරූපීව නම් පේන්නේ හැම දෙයක් තුලින්ම වේදනාවක් නම් ස්පර්ශයෙන් වේදනාවක් නම් අටගන්නේ ඇයි මේ ධර්මතාවය තාම අපි දකින්නේ නැත්තේ අපිට තාම සෝවාන් වෙන අදහසක් පාළ වෙලා නැද්ද? මේ සංසාරයේ දුකෙන් එතර වෙන්න අපට තාම පාර්මිතාවක් අදිස්ථානයක් අපේ සිතේ මතුවෙලා නැද්ද? ඇයි තාම අපි මෙච්චර දුර්වල වෙලා ඉන්නේ? පංචකාමයට මෙච්චර අපි ඡන්දය පාළ කරන්නේ ඇයි? අපට ඇයෙන ශබ්ද වලින් අපි බලාපොරොත්තු ඇති කරගන්නේ නැද්ද? අනේ මේ ශබ්දය බොහොම මීරි. මේ ශබ්දය හැමදාම ඇහෙනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ කටහඬ හැමදාම ඇහෙනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? නැවත නැවත අපි බලාපොරොත්තු ඇති කරගන්නේ නැද්ද? බැරි වෙලාවත් ඒ ශබ්දය කවුරුහරි වහලා දැම්මනම් ඒ මිනිස්යාගේ අතපය කඩන්න තරම්, දත් කැඩෙන්න තරම් ගන්න අපට තරහා යන්නේ නැද්ද? ඇයි? අපි කැමැති ශබ්දය අපට ඇහෙන්න බාධා කළා. අන්න ශබ්දය තුලින් ඇතිවෙච්ච බලාපොරොත්තු කැඩුනා. දැන් අපට द्वේෂය අටගත්තා. අපි කැමති දේවල් ශ්‍රවණය කරනවට බාධා ඇති වෙනවා නම් අපි ඒ සීමාවේ ඉන්නේ නැහැ. අපි අකමැති ඒ සීමාවේ ඉන්න. එහෙනම් ශබ්දය නිසා බලාපොරොත්තු ඇති කරගෙන ජීවිත කාලය පුරාවටම අපි මේ බලාපොරොත්තු නිසා දුක් මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. අපි කතා කරන සෑම වචනයක් තුළින්ම අපි බලාපොරොත්තු අදා ගන්න නැද්ද? අපේ චෛත්‍ය වලට වේර විහාර වලට ආධාර අවශ්‍ය නම් ඒ බලාපොරොත්තු ඇතුව කතා කරන ඒ ස්වභාවය මේ වෙනකොට අපේ දිවවල නැද්ද? අපි මොකටද මේවල ආනිසංස කියන්නේ? ඒ ආනිසංස කියන්නේ ඒගොල්ලා ඒගොල්ලෝ දෙන්නේ නැහැ කියන මානසිකත්වයෙන් හිටියානම් දෙන මානසිකත්වයට පත් කරන්න නේද? හැම දෙයක් තුළින්ම ආනිසංස කියන්නේ ඒ පින්කම් වල වටිනාකම් කියන්නේ බලාපොරොත්තු ඇතුව අපි ඉන්නවා අපේ බලාපොරොත්තු සංසිඳව ගන්න සම්පූර්ණ කරගන්න අපි දොරවල් අරිනවා කියන එක නේද එහෙනම් යම්කිසි දේශනාවක බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා බලාපොරොත්තුෙන් යමක් බලාපොරොත්තු වෙනවා ඒක තමයි ලැබුණ නැත්නම් ගැටීමේ द्वේෂය එයාට බලාපොරොත්තුවක් තියෙනවා යමක් ලබා ගැනීමේ ලෝභය එයාට බලාපොරොත්තුවක් තියෙනවා එහෙම නැත්නම් පංච පංචකාමයේ තුලින් සිඳවන රාගයේ බලාපොරොත්තුවක් තියෙනවා යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව කතා කරන කිසිම දේශනාවක් තුල ධර්මයක් තියෙන්නේ නැහැ ඒක තුල තියෙන්නේ ලෝභ දේශ මොහ එහෙනම් බලාපොරොත්තු රහිතව කතා කරන්නට අපේ දිවට සම්මා වාචාව පුරුදු කරන්නට ඕනේ. අපිට මේ ලෝකේ ඉපදෙන්නත් කලින් කාලයේ දීපේ දේශේ කුලේ මව කර්මයට අනුව තීරණය වුණා නම් අපි ජීවත් වෙලා ඉන්න අන්තිම මොහොත දක්වා අපේ සිව්පසේ අපට ලැබෙනවා නම් අපට ලැබෙන්න තියෙන බට්ටික තීරණය වෙලා නම් ලැබෙන්න තියෙන අධ්‍යාපනයේ තීරණය වෙලා නම් අපේ රැකිරස්සා තීරණය වෙලා නම් හම්බ කරන අන්තිම රුපියල තීරණය වෙලා නම් අවසාන රුස්මෙලන ඒ ආයුෂ තීරණය තීරණය වෙලා නම් අපට තියෙන කලබලය මොකද්ද? අනුන්ගේ දේවල් බලාපොරොත්තු වෙන්න අපට තියෙන කලබලේ මොකද්ද? අනුන්ගේ දේවල් අයිති කරගන්න, ලද දෙයින් සෑයීමටපත් වෙන මානසිකත්වය හදාගන්න එපාය. ලැබෙන දෙයින් සෑයීමටපත් වෙන සන්තෝෂ වෙන ඒ අවබෝධය ඇති කරගන්න එපාය. තාම අපි දුර්වලයි. අපි අනිත් අයගේ දේවල් බලාපොරොත්තු වෙනවා. අනිත් අයගේ දේවල් අයිති කරගන්න උත්සාහ කරනවා. මෙන්න මේ මානසිකත්වයෙන් අපට උරුම වෙලා තියෙන්නේ ද්වේෂ චරිතයක්, වෛර චරිතයක් නේද? මෙන්න මේ අඩුපාඩුකම් අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩුකම් අදා ගන්නට ඕනේ. අපි තාම බලාපොරොත්තු වලින් කතා කරනවා නම් ඒ බලාපොරොත්තු වලින් කතා කරන අඩුව නිවැරදි කරගෙන බලාපොරොත්තු නැතුව කතා කරන්නට ඕනේ. අද්වේෂයේ වචන කතා කරන්න ඕනේ. අවෛරයෙන් කතා කරන වචන අපි තුල තියෙන්නට ඕනේ. ඒක සම්මා වාචාව වෙන්නට ඕනේ. එහෙනම් අපේ වචනවල අඩුපාඩු බලාපොරොත්තු අපි දකින ඒ දර්ශනය තුල බලාපොරොත්තු ඇයෙන සෑම වචනයක් තුලින්ම බලාපොරොත්තු අපේ චර්යාවල අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු නැද්ද අපි අවංකවම දන්නවා අපි රාත් වෙලා නැහැ. අපිට රාගය තියෙනවා, ద్వේෂය තියෙනවා, ලෝභය තියෙනවා, මෝහය තියෙනවා. අවංකවම අදවතට අවංකව ආලා බලන්න අපි තුළ මේ අඩුපාඩු නැද්ද කියලා. පාර යනකොට කාන්තාවක් දැකි වෙනකොට තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැද්ද? රාගික අදහසක් ඇති වෙන්නේ නැද්ද? බඩමුට්ටු දකින්නකොට අයිති කරගන්න ලෝභයක් ඇති වෙන්නේ නැද්ද? ඒ ලෝභය තුලින් මුලාවක් ඇති වෙන්නේ නැද්ද? තාම අපි බලාපොරොත්තු ඇති කරන දේවල් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට ගැටීමක් ඇති වෙන්නේ නැද්ද? द्वේෂය අපිට තාම තියෙන බව අපි දන්නේ නැද්ද? මේ සෑම දුර්වලකමක් දැනගෙන අඩි තුනකට වඩා බලන්නේ වටපිට බලන්නේ එයා රාත් වෙලා වාගේ බොහොම සංවරව රඟපාන්නේ නැද්ද ඒ රඟපෑම තුළින් එයා ප්‍රත්‍ය බලාපොරොත්තු වෙනවා ගෞරවය බලාපොරොත්තු වෙනවා අනිත් අයගෙන් ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා පින්ඩපාත යනකොට දානේ උපරිම ලැබෙන්න බලාපොරොත්තු වෙනවා හොඳ හොඳ දේවල් Tamanට ලැබෙන්න බලාපොරොත්තු වෙනවා මිනිසුන්ගෙන් ගෞරව ප්‍රශංසා නම්බුනාම කීර්ති ඒ චරිතය තුලින් එයා බලාපොරොත්තු වෙනවා එහෙනම් අපේ ඉරියව් පවා බලාපොරොත්තුවකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඇසිරෙන සෑම චර්යාවක් තුළින්ම බලාපොරොත්තුවක් ඇතුව ඇසිරෙනවා නම් ඒ අඩුපාඩු නිවැරදි කරගන්න තමන්ගේ සැබෑව තුළින් රඟපාන්න නැතුව ජීවත් වෙන්න මේ කයට උරු කරන්න අපි කැමති මේ විදිහට නේකනම් මගේ ස්වභාවය ඒ ස්වභාවයට ජීවත් වෙන මිනිස්සු ගල් ගන්නෑ හේතුව මිනිස්සු දන්නවා ඒ ස්වාමීන් වහන්සේ ඇවිදින්නේ මේ ක්‍රමයට ඒ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ ස්වාමීන් විදියට ඒ ස්වාමීන් වහන්සේගේ සාමාන්‍ය ස්වභාවය මේ ක්‍රමය ඒ මිනිස්සු දන්නවා හැබැයි රඟපාන්න ගත්තාම බැරි වෙලාවත් උම්මත්තක ස්වභාවයෙන් අපි රඟපානවා කියන එක අමතක වුණාම අපේ සැබෑ තත් එළියට එනකොට බලන්නකේ ස්වාමීන් වහන්සේට තරහා ගිය තමන හැමදාම උන්වහන්සේ බොහොම සංවරයි. අද තරහා වෙලා එන මෙච්චර කාලයක් උන්වහන්සේ ඇති කරලා තියෙන රඟපෑමක් අපි අවු වෙනවා අර නිල් පාට තීන්ත ගොඩක පෙරලිලා අර ඉවලෙක් දුවනකොට මිනිස්සු ඔක්කොම කල්පනා කරාලු මේක අමුතු සත්‍යය කියලා. ඒ කැලාවින්න සත්තු පිළිගත්තලු. මෙයා අමුතුම පාට කෙනෙක්. මෙයා මේ කැලාවට රජුරුව කියලා පිළිගත්තා. සිංහයා පවා රජකම දීලා පැත්තකට ගියා. හැබැයි වැස්සකට අවු වෙලා තමන්ගේ සායන් ටික දියවිලා ගියාට පස්සේ තමයිලු ඒ ඉවලා දැනගත්තේ මේක මගේ රඟපෑමක් මේක මට ලැබිච්ච යම්කිසි වේසයක් මේ වේසය මගෙන් අයින් වුණාට පස්සේ එයා ඉවලෙක් කියලා දැනගත්තා ඒ රස්සිත භූමියට ඉන්න බැරි වුණා අර අමුතුම සතෙක් කියලා බය වෙච්ච මිනිස්සු පොළු අරගෙන නරියා පස්සේ පන්නන්න පටන් ගත්තා මේ වගේ தත්ත්වය අද අද භික්ෂු සමාජය තුල ඇති වෙලා නැද්ද රඟපාලා රඟපාලා කාලයක් ගිහිල්ලා එයා රාගික කෙනෙක්, එයා ලෝභයෙන් ඉන්න කෙනෙක්, ප්‍රත්‍යයට කැමති කෙනෙක් කියලා දැනගත්තාම ඒ ප්‍රදේශයේ මිනිස්සු පන්නලා නැද්ද? ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා උන්වහන්සේලා පිටත් වෙලා නැද්ද? ඇයි අපි රඟපාන්නේ? ඇයි අපට අපි නිඳා කරගන්නේ? බලාපොරොත්තු ඇති කරගත්ත නිසා ඇතිවෙච්ච ප්‍රශ්න අපි මේවා නිවැරදි කරගන්නට ඕනේ. එහෙනම් අපේ චරිතවල බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන හැම මොහොතක් ගානේ ඒ බලාපොරොත්තු කැඩෙනකොට ද්වේෂය අට ගන්නවා. ද්වේෂය නිරෝධ කරගන්නට ඕනේ. ද්වේෂය නිරෝධ කරගන්නට බලාපොරොත්තු විරහිත මානසිකත්වය අපි හදා ගන්නට ඕනේ. එහෙනම් අදින් පස්සේ අපි දකින කිසිම දෙයක් තුළින් බලාපොරොත්තු ඇති කරගන්නේ ඇයෙන ශබ්ද කිසිම දෙයකින් අපි බලාපොරොත්තු ඇති කරගන්නේ අපි ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා. ಗುಣධර්ම ධර්ම වඩනවා යුතුයකම් වගකීම් කරනවා ලද දෙයින් සෑයීමටපත් වෙනවා හැම දෙයක්ම කර්මානුරූපීව දකිනවා හේතුඵල ධාමෙන් දැකලා නිස්සබ්දව බලාගෙන ඉන්නවා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා වාගේ අපි මේ සතරමා භූත තුල එක භූතයක් වෙලා අපිත් ඉන්නවා සතරමා භූතයයි අපි අතර කිසිම වෙනසක් නැහැ මමයි සබා ධර්මයයි දෙකම එකයි කියන මානසිකත්වයෙන් අපි ජීවත් වෙන්නට පුරුදු වෙන්නට ඕනේ එදාට බලාපොරොත්තු සියල්ල සුන් වුණා එදාට ද්වේෂය අද්වේෂය බවට පත් වුණා. එහෙනම් අපි සියලුම දෙනා සම්මා දිට්ඨියේ මාර්ගඵලලාභී ආර්ය උත්තමයෝ බවට පත් වුණා. මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. මේ ಗುಣධර්ම අපි වඩන්නට ඕනේ. අපේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. තථාගතයන් වහන්සේට අපිට පිරිකරයක් පූජා කරන්න පුළුවන්. මේ ගුණය වඩලා මේ ගුණය තුලින් අපේ අඩුපාඩු නිවැරදි කරලා සෝවාන් මාර්ගඵල ඥාණයෙන් පිරිකරයක් පූජා කරන්න පුළුවන්. සකු르දාගාමි මාර්ගඵල ඥාණයෙන් පිරිකරයක් පූජා කරන්න පුළුවන්. අනාගාමි මාර්ගඵල ඥාණයෙන් පිරිකරයක් පූජා කරන්න පුළුවන්. රාතන් වහන්සේ කියන ඒ නිරෝධගාමිනී මානසිකත්වය තුළින් මේ ශාසනය තවත් ආලෝකමත් ශක්තිමත් කරන්න පුළුවන්. එහෙනම් අපි මෙච්චර කාලයක් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කිසිම යුතුයකමක් කළා නොවෙන්නට පුළුවන්. අපි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කිසිම වගකීමක් නොදරුවා වෙන්නට පුළුවන්. දැන් වගකීමක් තියෙනවා. අපි මේ අද්වේෂය වඩන්නට ඕනේ. බලාපොරොත්තු රහිත ආර්ය ශ්‍රාවකෙක් වෙන්නට ඕනේ. මේ වගකීම අපිට දරන්න පුළුවන් නම් අපිටත් පුළුවන් තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාවට යුතුයකමක් කරන්න අපි තුලින් මාර්ගඵල ඥානයක් මේ සම්බුද්ධ ශාසනයට ලබා දීලා එහෙනම් මේ විදිහට අපේ අසකන දිව නාසය සමසිතෙන් අපේ අඩුපාඩු හදා ගන්නට ඕනේ. බලාපොරොත්තු රහිතව ජීවත් වෙන්නට ඕනේ. අපිට පේන දේවල් වලින් බලාපොරොත්තු ඇති නොවෙන්නට අපි පරිස්සමෙන් 100ෙන් කටයුතු කරන්නට ඕනේ. හැයෙන දේවල් වලින් බලාපොරොත්තු ඇති නොවෙන්නට 100ෙන් කටයුතු කරන්නට ඕනේ. එහෙනම් කතා කර හැම මොහොතෙම බලාපොරොත්තු රහිතව නියතමානීව කීකරුව යටාත්පාත්ව කතා කරන්න වචනවල සිය පවත්වන්නට ඕනේ. චර්යාවල අපේ ගැඹිරත්වය තියෙනවා තියෙනවා නම් වැඩිහිටිභාවය තියෙනවා නම් අපේ අධ්‍යාපනයේ මෝහය අපට තියෙනවා නම් අපේ දක්ෂකම් වල ඒ මාන්නය අපට තියෙනවා නම් අපේ තියෙන බලපුලුවන් කළ ඉතුවක්කාරකම තියෙනවා නම් අපේ තාන්න මාන්න බලතල නිලතල අපේ උපසම්පදා වස්වලට යම් යම් ලෝභ තියෙනවා නම් ඒ තුලින් द्वේෂය තියෙනවා නම් ඒ තුලින් අපි අදාගත්ත මාන්නේ උඩඟුකම අහංකාරකම තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපි දැන් නියතමානී කරන්නට ඕනේ යටාත්පාත් කරගන්නට ඕනේ අපි කිසිම දෙයක් නැති පුද්ගලයේ සත්‍යයක් නැති කර්මයක් ගෙවන සතරමා භූත කින ඒ නිවැරදි සම්මා දිට්ඨියට අපිපත් වෙන්නට ඕනේ හැම දෙයක්ම අපට පැවැත්මක් ඇති කළා හැම දෙයක්ම අපිව ආර්ය වලින් අනාර්ය බවට පත් කළා හැම දෙයක්ම අපි තුල තිබිච්ච ගුණධර්ම ටික කෙලෙස් බවට පත් කළා එහෙනම් දැන්වත් මේ තනතුරු නිලතල ඒ බලතල වලට අපි ලෝභ නොවි හැම දෙයක්ම අලෝභය කරන්නට ඕනේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් තවත් නිලතල බලතල තාන්‍යමාන උපාදි ගන්න ඒ හැම එකක්ම ඔළුවෙන් ගලවලා දාලා නිරෝධගාමිනී පටිපදාව අද ඉඳලා යන්න ටෝනේ මැරෙනකොට උපාදි ගෙනියන්න බෑ නිරතල බලතල ගෙනියන්න බෑ පට්ටන් තාන්න මාන්න ගෙනියන්න බෑ ගෙනියන්න වෙන්නේ මගේ ಗುಣධර්ම ටික විතරයි ගෙනියන්න පුළුවන් ටික අපි වඩන්න ටෝනේ අපට මැරෙනකොට පීඩ වෙන්න පුළුවන් යම්කිසි ගුණයක් තියෙනවා නම් ඒක වඩා ගන්නට ඕනේ අපි ඒ නිවැරදි දැක්මට එන්නට ඕනේ ඒ සම්මාව තුළ ජීවත් වෙන්න පුරුදු කරන්නට ඕනේ එහෙනම් මෙච්චර කාලයක් අපි අසකන දිව නාසය සමෙන් අපි පංචකාමයන් එක බලාපොරොත්තු ඇති කළා. අද ඉඳලා අපි බලාපොරොත්තු නැති මානසිකත්වය පුරුදු කරනවා. බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න ආයතන පාඨම අපි පුරුදු කරනවා. සිටිවිලි වල අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු තියෙනවා. මම සෝවාන් වුණාට පස්සේ මේ විදිහට බර්ධ ධර්ම දේශනා කරනවා. මම සකු르දාගාමි වුණාට පස්සේ ගාකුඩට නැගලා ඒකුඩ පැලක් ගාගෙන උඩ ඉඳලා තමයි සතර සටිපට්ඨානය මම දේශනා කරන්නේ මම අනාගාමි වෙච්ච ගමන් මම සතර සටිපට්ඨානයේ සම්පූර්ණ ਸਰවරාත්‍රී සතර සටිපට්ඨානයේ වශයෙන් දේශනා කරනවා 50000ක් විතර මේක ආගෙන ඉන්නවයි කියලා අනන්ත අප්‍රමාණ මානසික බලාපොරොත්තු ඇති වෙලා නැද්ද? ඒ බලාපොරොත්තු කඩ වෙනකොට ඒවා සම්පූර්ණ වෙන්නේ නැති වෙනකොට අනන්ත අප්‍රමාණ දේශේ ඇති වෙනවා අපේ අතින් අපේ කම්මුල වලට ගා ගන්නවා මෙච්චර කාලයක් මේක අදා ගන්න බැරි වුණා අපේ කන අල්ලලා මිරික ගන්නවා සමහර අයන පොළු අරගෙන තමන්ගේ තමන්ගේම ඔළුව පලා ගන්නවා තමන්ගේ ඔළුව අරන් ගිලා පිටියට ගා ගන්නවා තමන්ගේ අතට තමන්මම පාර දී ගන්නවා පුච්ච ගන්නවා ඇයි තමන් තරේ තියෙන බලාපොරොත්තු ඇති වෙන වෙන්නට නොවෙනකොට තමන්ගේ බලාපොරොත්තු මේ නාම රූප වලින් ඉෂ්ට නොවෙනකොට ඒ द्वේෂය තමන්ට දරා ගන්න බෑ ඒ द्वේෂය නිසා වෛරය තමන්ව තමන්ව විනාශ කරගන්න තරම් එහෙනම් තමන් සුන්දර ජීවිතයක් බලාපොරොත්තු වෙලා ඒ ජීවිතේ නැති වෙනකොට මයිතෙල් බොන් නැද්ද මිනිස්සු බෙල්ලේ වැලදාගෙන මැරෙන්නේ නැද්ද කමට කමඨාන් වැඩෙන්නේ නැහැ. කමඨාන් වැඩිීමේ බලාපොරොත්තුව Tamanට ඉෂ්ට වුනේ නැහැ කියනකොට කුටි ඇතුලේ සිවුරම එල්ලෙන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ අපේ සිටිවිලි වල තියෙන මේ බලාපොරොත්තු නිරෝධ කරන්නට ඕනේ. වැඩෙන කාලයට වැඩේ. හැබැයි මම එතකන් නිකන් ඉන්න පුළුවන් විදියට ಗುಣධර්ම වඩනවා. නියතමානීව වත්පිළිවෙත් කරනවා. හැයෙන දේ වඩාගෙන ඉන්නවා. දැනෙන දේ තේරෙන දේ පුරුදු කරගෙන ඉන්නවායි කියලා නියතමානී වෙනවා නම් අවංක වෙනවා නම් එයා යටාත්පාත්කමෙන් කීකරුකමෙන් ඉවසගෙන තියෙන දේ තේරෙන දේ දන්න දේ වඩාගෙන ඉන්නවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ කියන නියතමානී කීකරුකම අවංකකමට එයාට රාග්බෝධිය මිසක් වෙන මොකවත් එයාට ලැබෙන්නේ ඒකාන්ත වශයෙන්ම එයා සසරෙන් එතර වෙනවා එහෙනම් සිටිවිලි වල අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු තියෙනවා නම් සෑම බලාපොරොත්තුවක්ම අපි නිරෝධ කරන්නට ඕනේ සෑම බලාපොරොත්තු ඇති කරන මානසිකත්වයක්ම 100න් නිවැරදි කරගන්නට ඕනේ එහෙනම් බලාපොරොත්තු නැතුව සිතන්න බලාපොරොත්තු නැතුව සිතන මානසිකත්වය හදන්න හැම සිතවිල්ලක් තුළින්ම අපි බලාපොරොත්තුවක් හදනවා නම් ඒක නිවැරදි කරගන්න 100න් ඉන්න බලාපොරොත්තු හදන්න හදන්න ඒවා ඉෂ්ට නොවෙනකොට සම්පූර්ණ නොවෙනකොට මන් තුළ පටිගයක් ඇති වෙනවා පටිගය द्वේෂය බවට පත් වෙනවා द्वේෂය කවදරි සනීප කරන්න බැරි තරම් ජම්ම වෛරයක් බවට පත් වෙනවා එහෙනම් මේ තරම් මානසික උම්මත්තකයක් වෙන්නේ මම මොකටද මට මම අකටයුත්ත කරගන්නේ ඇයි එහෙනම් මේ द्वේෂය නිසා මට ඇතිවෙච්ච අකටයුතු දේවල් මෙච්චර කාලයට ඇති මීට පස්සේ ද්වේෂය නිසා කිසිම දෙයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ද්වේෂය නැති කරන්න බලාපොරොත්තු නැති මානසිකත්වය හදනවා. හැම මොහොතම හැම සිතිවිල්ලක්ම බලාපොරොත්තු නැතුව සම්මා සතියෙන් සිතන්න මගේ සිතට මම පුහුණු කරනවා. පුරුදු කරනවා සම්මා සතියෙන් මේ ශාසනය තුළ දායක දායිකාවක් වෙලා භික්ෂුවක් භික්ෂුණියක් වෙලා ජීවත් වෙන්න අපේ සිතට පුරුදු පුහුණු කරනවා. එහෙනම් මේ කියන බලාපොරොත්තු රහිතව ජීවත් වෙන එක අපි පුරුදු කිරීම තුළින් අපට පුළුවන් අද්වේෂයේ ගුණයක් ලෙස වඩා ගන්න. එහෙනම් මේ බලාපොරොත්තුව කියලා කියන මේ කෙලෙස් ධර්මය අපේ බලාපොරොත්තු නැති මානසිකත්වය කියලා අපි ආර්ය ගුණධර්මයක් වශයෙන් අපි දැක්කා. මේක ද්වේෂය නැති කරගන්න තියෙන පළවෙනි පියවරසෙන් දැනගන්න කරන්න. එහෙනම් මේ වගේ ක්‍රම තියෙනවා 16ක් තියෙනවා द्वේෂය නැති කරන්න. එහෙනම් පළවෙනි පියවරෙන් අපි දැනගත්තා මේ බලාපොරොත්තු නැති කරාම බලාපොරොත්තු නිසා අට ගන්න द्वේෂය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හැබැයි ආසාවන් නිසා ඇතිවෙන द्वේෂය තාම නැති වුන්නේ අවස්ථාවල් නිසා ඇතිවෙන द्वේෂය තාම නැති වුන්නේ පෙර තැම්පතු නිසා ඇතිවෙන द्वේෂය තාම නැති වුන්නේ අනිත්‍යයේ බලාපොරොත්තු අනිත්‍යයේ තාඩන පීඩන නිසා අනිත්‍යයේ ක්‍රියාකාරීත්වයන් නිසා ඇතිවෙන ඒ द्वේෂය තාම නැති කලේ නැහැ. එහෙනම් द्वේෂය නැති ඇතිවෙන තවත් ක්‍රම ගණනාවක් තියෙනවා. එහෙනම් බලාපොරොත්තුෙන් ඇතිවෙන द्वේෂය නිරෝධ කරන ක්‍රමය අපි දැනගත් ගත්තා. එහෙනම් මේ द्वේෂයෙන් නැවත ජීවිතේ කවදාවත් ඇති වෙන්න බෑ. බලාපොරොත්තුව නිසා අපේ ජීවිතවල පිරිනිවන් පානකම් පටිගයක් ඇති වෙන්නට විදියක් නෑ. හේතු ඒ අවබෝධය දැන් අපට ලැබිලා ඉවරයි. ඒ මානසිකත්වය ප්‍රඥාවටපත් කරලා ඉවරයි. එහෙනම් මේ මොහොතේ ඉඳලා අසකන්න දිව නාසය සමසිතෙන් බලාපොරොත්තු ඇති වෙන්න බෑ. බලාපොරොත්තු නැති මානසිකත්වයෙන් අපි ජීවත් වෙන්නට ඕනේ. බලාපොරොත්තුව නිසා ඇතිවෙන පටිගේ द्वේෂයේ වෛරය අදින් පස්සේ කවදාවත් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්ම දේශනාව මේ තුලින් බලාපොරොත්තුෙන් ඇතිවෙනා වූ දේශය නිරෝධ කරන අවබෝධයේ ප්‍රඥාව හොඳට සිතේ ධාරණය කරගෙන නැවත නැවත සිහි කරන්න මෙනෙහි කරන්න මේක ගුණ ගුණධර්මයක් වශයෙන් අසකන දිවනාසය සමසිතෙන් බලාපොරොත්තු රහිතව නාම රූපත් එක්ක ගනුදෙනු කරන ඒ දක්ෂකම පුරුදු පුහුණු කරලා අපි මේ ද්වේෂය බලාපොරොත්තුෙන් ඇති නොවන විදිහට මේ මානසිකත්වය හදාගෙන ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්න මේ අවබෝධය ප්‍රඥාව අපි සියලු සියලු දෙනාගේම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි